අද දේශකයාණන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපතේ කෝට්ටේ කල්යාණී ශ්‍රී සාමග්‍රේ ධර්ම මහා සංඝ සභාවේ අනුනායක බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය අතිපූජනීය බෙල්ලන්විල විමල රතන අනුනාහිමිපාණන් වහන්සේ සිදු කළ ධර්මානුශාසනාව. අතිපූජ්‍ය බෙල්ලන්විල විමල රතන අනුනායක ස්වාමීන් වහන්සේ අපවත් වේ.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 සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති සච්ඡං හවේ සාදු තරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ඨං තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද ධර්මානුශාසනාවේ මාතෘකා වශයෙන් මා තබා ගත්තේ සංයුක්ත නිකායේ සඳහන් වන ගාථා ධර්මයක්. මේ ගාථා ධර්මය අප තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළේ එක්තරා යක්ෂ සේනාධිපතියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන්. මේ ගාථාවෙන් ඊ타මත්ම වැදගත් කරුණු කීපයක්ම ඉදිරිපත් වෙනවා. සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ඨං මිනිසෙකුට පුරුෂයෙකුට මේ ලෝකේ පවතින ඊ타මාත්ම ශ්‍රේෂ්ඨ වස්තුව ශ්‍රද්ධාවයි. ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. මිනිසෙකුට සත්වයෙකුට මේ ලෝකේ සැප එළවීම සඳහා සැපය ලැබීම සඳහා හේතු වන ඊ타මාත්ම උතුම් ධර්මය තමයි ධර්මය. ධම්මෝ ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. ධර්මය මිනිසයාට සැප එළවන ශ්‍රේෂ්ඨ උදයයි. සච්ඡං හවේ සාදු තරං රසානං. මේ ලෝකේ යම්කිසි ශ්‍රේෂ්ඨ රසයක් තියෙනවා නම් ඒ සියලු රසයන්ටම වඩා උතුම් රසය තමයි සත්‍යය. අවසාන වශයෙන් මේ ලෝකේ උතුම්ම ජීවිතය තමයි ප්‍රඥාවෙන් යුක්තව ජීවත් වීම. පඤ්ඤා ජීවින් ජීවිතමාහුසෙට්ඨ. ප්‍රඥාවන්තව ජීවත් වීම. එහෙම නැත්නම් ප්‍රඥා ජීවිතය තමයි ශ්‍රේෂ්ඨම ජීවිතය. මෙන්න මේ කරුණු හතර බුදුරජාණන් වහන්සේ ආලවක කියන යක්ෂ සේනාධිපතියා විසින් බුදුරජාණන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නවලට දීපු පිළිතුරු හැටියට සඳහන් වෙනවා. මේ කරුණු හතරම ඉතා දීර්ඝ වශයෙන් විස්තර කර දැක්විය යුතු කරුණු. ශ්‍රද්ධාව කියන්නේ කුමක්ද? ධර්මය කියන්නේ කුමක්ද? සත්‍ය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ප්‍රඥාව යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? කියන මෙන්න මේ කරුණු ධර්මයට අනුව බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව දීර්ඝ වශයෙන් විස්තර කර යුතු කරුණු. නමුත් පින්වත්නි අද ධර්මානුශාසනාවේදී අප අදහස් කරන්නේ නැහැ මේ ගාථාවෙන් උගන්වන මේ කරුණු හතරම විස්තර කර දීමට. අප බලාපොරොත්තු වන්නේ මේ කරුණු හතරෙන් අවසාන කරුණ හැටියට සඳහන් වන ප්‍රඥා ජීවිතය යනු කුමක්ද කියන මේ කාරණය පැහැදිලි කර දීමටයි. අපි සාමාන්‍යයෙන් ප්‍රඥාව කියන්නේ කුමක්ද කියන එක ගැන නොඑක් විදිහ අදහස් අප අතර තියෙනවා. ඒ ප්‍රඥාව බුද්ධ ධර්මය බුදුරජාන් වහන්සේගේ දේශනාව තුළ කොයිතරම් ශ්‍රේෂ්ඨ ස්ථානයක් කොයිතරම් උසස් ස්ථානයක් ලබා ගන්නවද කියන මේ කාරණය අපි පැහැදිලි කර ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුදු දහමේ ප්‍රඥාවට ලැබෙන්නේ ඊ타මත්ම උසස් තැනක්. උන්වහන්සේ එක්තරා අවස්ථාවකදී ප්‍රකාශ කරලා තියෙනවා පඤ්ඤවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා. ඒකේ තේරුම මාගේ මේ ධර්මය මා සොයාගත්තා වූ මේ ධර්මය ප්‍රඥාවන්තයින්ට මිස මෝඩයන් සඳහා නෙවෙයි කියලා. දුප්පඤ්ඤස්ස නුවණ නැති අය සඳහා නෙවෙයි නුවණ ඇති අය සඳහායි මේ ධර්මය කියලා උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. එයින් අපට තේරුම් ගන්න පුළුවන් මේ ධර්මය කොයිතරම් ගැඹුරු ඒ වගේම ධර්මයේ පිළිපැදීමේදී ප්‍රඥාව කොයිතරම් වැදගත් වෙනවද කියන එක බුද්ධ ධර්මය පිළිපදින අපි හැම කෙනෙක්ම ප්‍රඥාවන්තයින් බවට පත්වෙන්න ඕනේ ප්‍රඥාවන්තයින් සඳහා තමයි උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ ඒ වගේම උන්වහන්සේ නොඑක් ස්ථානවල තවත් නොඑක් ස්ථානවලදී ප්‍රඥාවේ තියෙන වැදගත්කම ශ්‍රේෂ්ඨ බව ප්‍රකාශ කරලා තියෙනවා. එක්තරා අවස්ථාවකදී උන්වහන්සේ ප්‍රකාශ කළා පඤ්ඤා නරාණං රතනං කියලා. එයින් අදහස් කරන්නේ සත්වයන්ට වටිනා රත්නයන් තියෙනවා. අපි මේ ලෝකයේ යම් යම් දේවල් පිළිබඳව ඒවට අගයන් දීලා තියෙනවා. ඒවා ඊටාම වටිනා දේවල් කියලා ලෝකේ කවුරුත් පිළිගන්නවා. භෞතික වශයෙන් යම් යම් දේවල් වලට සත්වයා විසින් මිනිස්යා විසින් අගයන් ප්‍රදානය කරලා තියෙනවා. ඒවට අපි කියනවා රත්න කියලා. මුතු මණික් රත්රන් වගේ මෙවැනි දේවල් වලට ඊටාම වටින දේවල් හැටියට අපි අගයන් දීලා තියෙනවා. ඒ අතරින් බැලුවාම ප්‍රඥාව තරම් වටිනා රත්නයක් සත්වයාට නැහැ කියලා බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා. අර කොතෙකුත් රත්නයන් ලෝකේ පැවතුනත් ප්‍රඥාවට වඩා වටින රත්නයක් ලෝකේ නැහැ කියලා. ඒ වගේම උන්වහන්සේ ප්‍රකාශ කරනවා නත්ති පඤ්ඤා සමා ආභා යනුවෙන් ප්‍රඥාව තරම් උසස් ආලෝකයක් ප්‍රඥාවට සම කරන්න පුළුවන් ආලෝකයක් ලෝකේ නැහැ කියලා. ආලෝකයෙන් කුමක්ද කරන්න පින්වත්නි? ලෝකේ පවතින අඳුර, අන්ධකාරය නැති කරලා දානවා. ඒ වගේම තමයි යම් කෙනෙක් තුල පවතින සත්‍යය කුමක්ද කියලා, ජීවිතය කුමක්ද කියලා, ලෝකය කුමක්ද කියලා අවබෝධ කර ගැනීමට ශක්තියක් නැතිකමට අපි කියනවා මෝඩකම කියලා. ඒ මෝඩකම එහෙම නැත්නම් මෝහය නැමැති අන්ධකාරය නැති කිරීම සඳහා ප්‍රඥාව නැමැති ආලෝකය අවශ්‍යයි. ඒ නිසායි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ ලෝකේ ප්‍රඥාවට නුවණට සම කරන්න පුළුවන් ආලෝකයක්, දීප්තියක්, රශ්මියක් ලෝකේ තවත් ඇත්තේ නැහැ කියලා. ඒ නිසා අපට පේනවා බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් බුද්ධ ධර්මයේ ප්‍රඥාව කෙරෙහි කොච්චර අවධානයක් යොමු කරලා තියෙනවද කියලා. අපි දැන් මෙතෙන්දි බලමු මේ ප්‍රඥාව යන වචනේ තේරුම කුමක්ද කියලා. පාලියෙන් පඤ්ඤා කියන වචනය. සාමාන්‍යයෙන් අපි මේ වචනයට තේරුම් දෙනවා නුවණ එහෙම නැත්නම් ඥාණය කියන මෙන්න මේ තේරුම් දෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ පඤ්ඤා යන වචනය බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙන ආකාරය දෙස බැලුවාම අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී කතා කරන මේ නුවණ එහෙම නැත්නම් ඥාණය කියන මේ අදහසට වැඩිය තාමත්ම පළල් තේරුමක් මේ පඤ්ඤා යන වචනේ තියෙනවා. අපි උත්සාහ කරන්න ඕන පඤ්ඤා කියන මේ වචනයෙන් එහෙම නැත්නම් ප්‍රඥාව කියන මේ සංකල්පය තුලින් බුදුරජාන් වහන්සේ අදහස් කළේ කුමක්ද කියලා තේරුම් ගැනීමට. එහෙම තේරුම් ගන්න අපි උත්සාහ කළොත් එහෙම නැත්නම් තේරුම් ගත්තොත් අපිට පුළුවන් ප්‍රඥා ජීවිතයක් ප්‍රඥාවෙන් යුක්ත ජීවිතයක් ගත කිරීමට ප්‍රඥාව යන්නෙන් අදහස් කරන තේරුම් මොනවද කියලා අපි විග්‍රහ කර බැලීමේදී අපිට කියන්න පුළුවන් යම්කිසි දෙයක් පිළිබඳව බාහිර වශයෙන් පමණක් නෙමෙයි ඒ අභ්‍යන්තරික ස්වરૂපය පිළිබඳව එහෙම නැත්නම් ඒ යථාර්ථය පිළිබඳව දැන ගැනීම අවබෝධයක් ලබා ගැනීම ප්‍රඥාවේ කියලා. ඒ වගේම සත්‍ය අවබෝධය ලැබීම ප්‍රඥාවයි කියලා. මේ සියල්ලටම වැඩිය ප්‍රඥාව කියන එකෙන් අදහස් කරනවා යම් කිසි දෙයක් පිළිබඳව ලෝකයේ පිළිබඳව පවත්නා වූ යථා තත්වය ඇති ස්වභාවය දැකීම හා සමගම සත්වයා තුල පවතින ආත්මාර්ථකාමී හැඟීම් තමා පිළිබඳව සියලු දේම තමාගේ තමා පමණයි කියන මෙන්න මේ වගේ අදහස් ඒව නැති කරලා ඒ වගේම පස්කම් සැප පිළිබඳව පවතින ආසාවන් ඒ කියන්නේ රාගය වගේ අදහස් වෛරය ක්‍රෝධය වගේ අදහස් ඒ සියල්ලක්ම නැති කරලා හැම දෙනා කෙරෙහිම එක හා සමාන මෛත්‍රියක්, දයාවක්, කරුණාවක් දැක්වීමත් සමගම අර කියන ලෝකයේ පිළිබඳව ලබා ගන්නා වූ අවබෝධය සත්‍යය පිළිබඳව ලබා ගන්නා වූ අවබෝධයටයි කියන්නේ ප්‍රඥාවෙන්. දැන් මෙතෙන්දී සමහර විට කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ප්‍රඥාව කියලා කියන්නේ එහෙම නැත්නම් නුවණ කියලා කියන්නේ දැනුම හා සම්බන්ධ වන දෙයක්. යම් යම් දේවල් පිළිබඳව අපේ දැනුම අපේ අවබෝධය හා සම්බන්ධ වන දෙයක් ප්‍රඥාව කියලා කියන්නේ. ඒ ප්‍රඥාව කියන වචනයට ප්‍රඥාව තුලින් අර මා මෙතෙන්දි දක්වපු කරුණාව, මෛත්‍රිය, ඒ වගේම විරාගය වගේ අදහස් ආධ්‍යාත්මික ගුණ කොහොමද මේ ප්‍රඥාවට ඇතුළත් වන්නේ කියලා. බුද්ධ ධර්මයට අනුව කෙනෙක් නියම ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඔහු තුල ආධ්‍යාත්මික ගුණයන් පරිපූර්ණ වෙලා නැත්නම් ඒ නිසා ප්‍රඥාව නුවණ කෙනෙක් ඥානවන්තයෙක් නුවණ ඇති කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ ඔහු තුල අර මා මුලින් කියාපු කරුණාවන්තකම අනුන්ගේ කරදරයකදී Tamanගේ හිත උණු වෙන ගතිය මේ ලෝකේ තවත් අය ජීවත් වෙනවා ඔවුන් පිළිබඳව අපි දයාවක් මෛත්‍රියක් අපේ හිතවල තියෙන්න ඕනේ කියන මෙන්න මේ වගේ ಗುಣ ආධ්‍යාත්මේ පවතින්නේ නැත්නම් ඔහු තුල කොතරම් දැනුමක් තිබුණත් ඥානයක් තිබුණත් ඔහු ප්‍රඥාවන්තයෙක් හැටියට පිළිගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපට පැහැදිලිව පේනවා බුද්ධ ධර්මයේ උගන්වන ප්‍රඥාව කියන්නේ සාමාන්‍යයෙන් අපි කතා කරන මේ නුවණ එහෙම නැත්නම් ඥාණය නෙවෙයි. ඒ ඥාණයට අපි තවත් වචනයක් පාවිච්චි කරන්න පුළුවන් බුද්ධිය කියලා. අපිට කියන්න පුළුවන් කෙනෙකුට ඔහු බුද්ධිමතෙක් කියලා. නමුත් ඔහු තුල අර ආධ්‍යාත්මික ගුණයන් වර්ධනය වෙලා නැත්නම් ඔහු තුල කරුණා මෛත්‍රිය ආදී ගුණයන් නැත්නම් ඔහුට අපිට කියන්න බෑ ඔහු ප්‍රඥාවන්තයෙක් කියලා. ඔහුගේ බුද්ධිය යම් යම් විෂයන් පිළිබඳව යම් යම් දේවල් පිළිබඳව පරතරට ගිය ඥානයක් වෙන්න පුළුවන්. තවත් අපට මේ බුද්ධියත් ප්‍රඥාවත් අතර පවතින වෙනස තේරුම් ගන්නට පුළුවන් උදාහරණයක් වශයෙන් අපිට පුළුවන්කම තියෙනවා නොයෙක් ක්‍රම වලින් කෙනෙකුගේ බුද්ධිය පරීක්ෂාවට භාජනය කරන්න. ඔහුගේ ඥාණය, ඔහුගේ බුද්ධිය යම් යම් දේවල් පිළිබඳව කොච්චර දුරට පවතිනවද කියලා අපිට බලන්න පුළුවන්. බුද්ධි පරීක්ෂණයක් මගින් අපට බලන්න පුළුවන් ඔහුගේ බුද්ධිය මෙන්න මේ தത്വයට දියුණු වෙලා තියෙනවා. මේ දේ පිළිබඳව ඔහුගේ ඥාණය මේ තරම් දුරට දියුණු වෙලා තියෙනවායි කියලා අපට පරීක්ෂණයකින් මැනලා කියන්න පුළුවන්. නමුත් කෙනෙකුගේ ප්‍රඥාව අපට ඒ විදිහට මනින්න පුළුවන් කමක් නැහැ. ඒ ආකාරයට යම්කිසි පරීක්ෂණ වලින් මනින්න පුළුවන් කමක් නැහැ. ගුණධර්මත් හා සමග යෙදෙන යථා තත්වයේ පිළිබඳව අවබෝධය ප්‍රඥාව කියලා අපි මෙතෙන්දි පැහැදිලි කරන්න යන්නේ නිසයි. ආගමික වශයෙන් අපි සලකා බලනකොට මේ ප්‍රඥාව සත්‍ය අවබෝධයට පමණක් නෙමෙයි ඇති తত্ত্বය දැන ගැනීම සඳහා පමණක් නෙවෙයි. මිනිසා පරිපූර්ණ හැම අතින්ම සමබර පුද්ගලයෙක් පත් කිරීමට අවශ්‍යයෙන්ම තිබිය යුතු ධර්මයක්. ප්‍රඥා ජීවිතය කියලා කියන්නේ අන්න ඒකටයි. කෙනෙකුගේ ජීවිතය ප්‍රඥාවෙන් යුක්ත වෙනවා නම් ඔහුගේ ජීවිතය හැම අතින්ම සමබර ජීවිතයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒකාංශයකට පමණක් බර වෙච්ච එක පැත්තක් පමණක් පිළිබඳව යොමු වෙච්ච ජීවිතයක් නෙමෙයි ජීවිතයක් කියලා අපි අරගත්තාම ඒ ජීවිතයට සම්පූර්ණ වීමට නොඑක් අංශ තියෙනවා. කෙනෙකුගේ ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත් වෙන්න ආර්ථික වශයෙන් ඒ වගේම සමාජික වශයෙන් බුද්ධිමය වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් වර්ධනයක් ඇති වෙන්න ඕනේ. ප්‍රඥාව තුලින් කරන්න යන්නේ ඒකයි. ජීවිතය පිළිබඳව සමබරතාවයක් ඇති කිරීම. අපි දන්නවා කෙනෙක් කායික වශයෙන් නිරෝගී පුද්ගලයෙක් බවට පත්වීම එක්තරා ප්‍රමාණයකින් ඔහු ඒ කාංශයකින් පරිපූර්ණ පුද්ගලයෙක් කියලා කියන්න පුළුවන්. ඒක බාහිර වශයෙන් දකින්න ලැබෙන දෙයක්. ලබාගත යුතු දෙයක්. කායික වශයෙන් කෙනෙක් නිරෝගී සම්පන්න වෙච්ච තරමට ඔහු නිරෝගී පුද්ගලයෙක් කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ආධ්‍යාත්මික වශයෙන්ුත් ඔහු නිරෝගී වෙන්න ඕනේ. ආධ්‍යාත්මික ආධ්‍යාත්මික වශයෙන් කෙනෙකුගේ හදවත ඒ වගේම මොළය කියන මේ දෙකම දියුණු තත්වයකටපත් වෙන්න ඕනේ. මෙතෙන්දි මා මේ වචන දෙක පාවිච්චි කළේ හදවත මොළය කියන මේ වචන දෙක තරමක් මේ කාරණය පැහැදිලිව තේරුම් ගැනීමට පහසු වෙන නිසා මේ වචන දෙක අපි සංකේතාත්මක වශයෙන් යොදාගත්තොත් මේ වචන දෙක කෙනෙකුගේ හදවත යහපත් වෙන්න ඕන ඒ වගේම කෙනෙකුගේ මොළය යහපත් වෙන්න ඕන කියන මේ වචනයෙන් අපි අදහස් කරන්නේ කුමක්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ මෙතෙන්දී මා හදවත කියලා අදහස් කළේ මිනිසා තුල වර්ධනය විය යුතු මෛත්‍රිය දයාව කරුණාව ඉවසීම එවැගේම පරිත්‍යාගය වැනි උදාර භාවමය ගුණධර්මයන්ටයි කරුණාව වගේ භාවමය ගුණධර්මයන්ටයි හදවත කියන වචනයෙන් ආදාස් කළේ අපි දන්නවා අපේ හැඟීම් ආවේග වශයෙන් යම් යම් අවස්ථාවලදී යම් යම් සිදුවීම් නිසා හිතට දැනෙනවා. යම් කිසි දුකක්, වේදනාවක්, කනගාටුවක්, ශෝකයක්, ඒ වගේම වෛරයක්, ලොකු තරහක් මේවා අපේ හිතට එකපාරට දැනෙනවා. ඒ දැනෙනකොට ඒක හදවතට සමීප බව අපට පේනවා. ඒකයි මේ ಗುಣ පක්ෂය අරගෙන බැලුවොත් අර නරක එහෙම නැත්නම් ඉවත් කළ යුතු ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වගේ දේවල් ඉවත් කරලා හදවත තුල පරිපූර්ණ වෙන්න ඕනේ. කරුණාව, මෛත්‍රිය, ඉවසීම, පරිත්‍යාගය, අන්‍යයන් කෙරෙහි පවතින දයාව මේ වගේ අදහස් වලින් පරිපූර්ණ වීම තමයි කෙනෙකුගේ හදවතේ දියුණුවක් කියලා කියන්නේ. ඒවට අපි කියනවා භාවමය ගුණය කියලා. ඒ වගේම අර මොළය කියන වචනයෙන් මා අදහස් කළේ අපිට සාමාන්‍යයෙන් යම් දෙයක් පිළිබඳව දැනුමක් ලබා ගැනීමට යම් යම් දේවල් පිළිබඳව විමර්ශනය කිරීමට නිගමනයන් වලට එළඹීමට ඒ වගේම අවබෝධයක් ඇති කර ගැනීමට අපට පුළුවන්කම ලැබෙන්නේ අපේ මොළය දියුණු තත්වයකට පත් කිරීමෙන් මේවා හිත පදනම් වෙච්ච දේවල් හැටියට සඳහන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බුද්ධිමය ගුණ වශයෙන් සඳහන් කරන්න පුළුවන්. කෙනෙකුගේ බුද්ධිය දියුණු වෙනවයි කියලා කියන්නේ මේ විදිහට යම් දෙයක් පිළිබඳව විමර්ශනය කිරීමට, පරීක්ෂා කිරීමට ඔහු තුල ඇති ශක්තිය දියුණු වීම. යම් දෙයක් හරි තවත් දෙයක් වැරදි කියලා මේ වගේ නිගමනයන්ට එළඹීමට ලබා ගැනීමට ඇතිවන ශක්තිය. ඒ වගේම යමක් පිළිබඳව පැහැදිලිව අවබෝධයක් ලබා ගැනීමට පුළුවන් ශක්තිය. මේවා තමයි බුද්ධිමය ಗುಣ වශයෙන් මෙතෙන්දී අදහස් කළේ. ඒ නිසා මෙතෙන්දී හදවත මොළය කියන මේ කොටස් දෙකෙන් අපි අදහස් කළේ අර භාවමය අංශේනුත් බුද්ධිමය අංශේනුත් කියන මේ අංශ දෙකෙන්ම දියුණුවක් ලැබීම. අපි මුලින් සඳහන් කළා කෙනෙකුගේ ජීවිතයක් පරිපූර්ණ වීමට නම් ඔහු මේ අංශ දෙකින්ම සමබර වෙන්න ඕනේ කියලා. කෙනෙක් අපි හිතුවොත් කල්පනා කළොත් එහෙම ඔහුගේ අර භාවමය අංශේ පමණක් දියුණු කිරීම ප්‍රමාණවත් කියලා. අපි ಗುಣධර්ම දියුණු කරනවා. ඉවසීම, පරිත්‍යාගය, මෛත්‍රිය, කරුණාව වගේ ගුණ දියුණු කරනවා. නමුත් අපි අවධානයක් යොමු කරන්නේ නැහැ අපේ බුද්ධිය දියුණු කිරීමට. එතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් Tamanගේ හදවත පමණක් එහෙම නැත්නම් භාවමය අංශයේ පමණක් දියුණු කිරීම ගැන අවධානය යොමු කරනවා නම් ඔහු ඊටාම හොඳ හදවතක් ඇති නුවණ නැති එහෙම නැත්නම් මෝඩ පුද්ගලයෙක් බවට පත් වෙනවායි කියලා. ඔහු තුල අන්‍යයන් කෙරෙහි අනුකම්පාව එහෙම නැත්නම් මෛත්‍රිය වගේ මේ කරුණු विद्यමාන වෙන්න පුළුවන්. නමුත් ඔහු යම් දෙයක් පිළිබඳව කල්පනා කරන ආකාරය, හිතන ආකාරය ඒ තරම් දුරට ප්‍රඥාවන්ත නොවන. ප්‍රඥාවන්ත වෙන්නේ නැහැ. ඒ නිසා ඔහුගේ එක් අංශයක් පමණක් දියුණු වීම නිසා ඔහු සමබර පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. එනිසා ඔහුට නියම ආකාරයෙන්ම යථා තත්ත්වය අවබෝධ කර ගැනීමට පුළුවන් ශක්තියක් ලැබෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් කෙනෙක් මේ ಗುಣධර්ම පුහුණු කිරීම දන් දීම සිල් රැකීම කරුණා මෛත්‍රිය ආදී ගුණ ඇති කර ගැනීම කියන ඒවා අවශ්‍ය දේවල් නෙවෙයි. කෙනෙකුට ලෝකේ නියම తත්වයේ දැකීමට සත්‍ය අවබෝධය කිරීමට නුවණ පමණක් ඔහුගේ බුද්ධිය පමණක් දිනු කිරීම තුලින් හැම දෙයක් ගැනම අවබෝධය ලබා ගන්න පුළුවන් කියන හැඟීමක් සමහර දෙනා තුල ඇති වෙන්න පුළුවන්. එම ඇතිවීම නිසා ඔහුගේ ඥානය පමණක් කෙනෙක් දියුණු කළොත් එහෙම ඔහුට අපිට කියන්න පුළුවන් ඔහුගේ මොළය පමණයි දියුණු වෙලා තියෙන්නේ. ඔහු අනුන් ගැන සමාජය ගැන නොසලකන නිර්දය බුද්ධිමතෙක් පමණක් හැටියට අපට කල්පනා කරන්න පුළුවන්. ඔහුගේ බුද්ධිය තියෙන්න පුළුවන්. නමුත් ඔහු සමාජයේ පිළිබඳව දයාවක්, අනුකම්පාවක්, මෛත්‍රියක් ඔහු තුල නැහැ. ඒ නිසා ඔහුගේ ඒකාංශයක් පමණයි එතෙන්දි දිනු වෙලා තියෙන්නේ. මේ නිසා සමබර පුද්ගලයෙක් බවට පත්වෙන්න. එහෙම නැත්නම් ප්‍රඥාවන්තයෙක් බවට පත්වෙන්න. එක හා සමානව මේ අංශ දෙකම භාවමය වශයෙන් බුද්ධිමය වශයෙන් කියන මේ අංශ දෙකම දියුණු වෙන්න ඕනේ. බුදුදහමේ උගන්වන බුද්ධ දේශනාවේ උගන්වන ප්‍රඥාවේ අරමුණ මෙන්න මේකයි. ප්‍රඥාව තුලින් කෙනෙකුගේ ජීවිතයක් සමබරතාවයකට යම් යම් අවස්ථාවලදී ප්‍රශ්නයක් පිළිබඳව පැහැදිලිව කල්පනා කරන්න පුළුවන් ශක්තියක් ඇති කිරීම. ප්‍රශ්නයන් ඉදිරිපත් වෙච්ච වෙලාවට ඒ ප්‍රශ්නයන්ට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ඇති කර ගැනීම. ඒකයි සමබර පුද්ගලයාගේ ජීවිතයේ සමබරතාවයක් ඇති පුද්ගලයාගේ ලක්ෂණය. මේ අනුව අපිට ඊටාම පැහැදිලිව පේනවා කෙනෙකුගේ මොළය පමණක් එහෙම නැත්නම් ඥානය පමණක් දිනු කිරීම තුලින් ප්‍රඥාවන්තෙක් වෙන්න පුළුවන් කමක් නැති බව. ඒ වගේම බුද්ධ ධර්මයේ උගන්වන ආර්ය මාර්ගය සාර්ථක කර ගැනීමට එහෙමත් නැත්නම් සත්‍ය අවබෝධය ලබා ගැනීමට සසර විමුක්තිය ලබා ගැනීමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කෙනෙකුට ඔහුගේ ඥානය පමණක් දියුණු කරලා. කෙනෙක් කල්පනා කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ විසින් දක්වා වදාළ සත්‍ය කුමක්ද කියලා ඊටාම ගැඹුරු විදියට ඔහුගේ නුවණ දියුණු කිරීමෙන් ඔහුගේ ඥානය වර්ධනය කර ගැනීමෙන් ඒ తත්වය දකින්න පුළුවන් කියලා. නමුත් ඒ తත්වයට කෙනෙක්පත් වෙන්න ඔහු ಗುಣධර්ම අතින් එහා සමගම වර්ධනය වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔහුට ඔහුගේ ඥානය පමණක් දිනු කිරීම තුළින් ඔහු එක් පැත්තකට අන්තගාමි ස්වરૂපයකටපත් වෙනවා මිසක් ඇති తත්වයේ නියම ආකාරයෙන් ඔහුට දකින්න පුළුවන් කමක් ශක්තියක් ලැබෙන්නේ නැහැ. අවිහිංසාව අවිහිංසා සංකප්ප කියන එකෙන් අදහස් කරන්නේ අනිත් හැමදෙනා කෙරෙහිම මෛත්‍රිය දයාව කරුණාව කියන මෙන්න මේ විදිය අදහස් අපේ හිත තුළ ජනිත කරවීම. ඒතොර මේ කරුණ වලින් අපට ඊටාම පැහැදිලිව පේනවා මේ ප්‍රඥාව කියන මේ වචනය තුලින් අදහස් කරන්නේ දැනුම අවබෝධය ලබා ගැනීම පමණක් නෙමෙයි ඒහා සමගම පවතින ගුණ ධර්මවල දියුණුව කියලා. පෞද්ගලික වශයෙන්ුත් ඒ වගේම සමාජ ජීවිතයේ මිනිසා තුල පවතින ලෝභකම, ක්‍රෝධය, හිංසාව වගේ අදහස් නැතිවීම විශේෂ වශයෙන් මේ ප්‍රඥාව සම්පූර්ණ වීමට අවශ්‍යයි කියන බව. ඒ වගේම අපට කියන්න පුළුවන් මේ ප්‍රඥාව සම්පූර්ණ වීම සඳහා ඔහු මූලික වශයෙන් ප්‍රඥාව ලැබීම සඳහා ඔහු තුල සීලාදී ගුණයන් සම්පූර්ණ වෙන්න ඕනේ. සීලාදී ගුණධර්ම වලින් තොර ප්‍රඥාවක් නැති බව බුදුරජාන් වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කරනවා. ඒ ප්‍රඥාව එහෙම නැත්නම් ඥානය යථා අවබෝධය ලබා ගැනීම සඳහා කෙනෙක් උත්සාහ කරනවා නම් ඔහු ක්‍රමානුකූලව ඔහුගේ ජීවිතය හැඩගස්වා ගන්නට ඕනේ. ಗುಣධර්ම දියුණු කිරීම තුළින්. යම් කිසි කෙනෙක් ප්‍රඥාව ලබා ගැනීම සඳහා එහෙම නැත්නම් ප්‍රඥාව ලැබීම කියලා යමෙක් විශ්වාස කරනවා නම් තමා තුළ ඇති දැනුම අනුව යම් යම් දේවල් පිළිබඳව තමා එක්ස්ට්‍රැස් කරලා තියෙනවා යම් යම් දත්තයන්. අහවල් දේවල් පිළිබඳව මා දන්න දේවල් මෙන්න මේ දේවල් කියලා ඔහුගේ දැනුම එක් රැස් කරලා තියෙනවා. දැනුම ගබඩා කරගෙන තියෙනවා. ඒ දැනුම අනුව යම් කිසි නිගමනවලට එළඹීම කියලා කෙනෙක් විශ්වාස කරනවා නම් හිතනවා නම් එය අංග සම්පූර්ණ ප්‍රඥාව නෙමෙයි. ඒ නිගමනවලට එළඹීම ප්‍රඥාව කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. ඒක යම් කිසි දෙයක් තර්කානුකූලව පිළිගැනීමක් පමණයි. ඒකට අපට වචනයක් දෙන්න පුළුවන් ධර්මයේ හැටියට අනුබෝධ කියලා. ඒක අවබෝධය නෙමෙයි. නියම ප්‍රඥාව කියලා කියන්නේ සියලු ධර්මයන් පිළිබඳව පවත්නා නියම తত্ত্বය යථා ස්වરૂපයෙන් දැන ගැනීමයි. ඒකට අපිට කියන්න පුළුවන් ප්‍රතිවේද කියලා. ඒ ප්‍රතිවේදය ලබනවායි කියලා කියන්නේ මේ ලෝකේ පවත්නා යථා తত্ত্বය පිළිබඳව හරි අවබෝධයක් ලබා ගැනීම. ලෝකේ යථා තත්වයේ පිළිබඳව එහෙම නැත්නම් ත්‍රිලක්ෂණයේ පිළිබඳව මේ ලෝකයේ අස්ථිරතාවයේ පිළිබඳව කිසිම දෙයක් කිසිම වස්තුවක් කිසිම ද්‍රව්‍යයක් කිසිම සත්වයක් මේ හැම දෙයක්ම වෙනස් වන ස්වરૂපයට වෙනස් වමින් පවත්නා බව පැහැදිලිව දැකීම. ඒකට කියනවා විපරිණාම ධර්මය කියලා. එහෙම නැත්නම් මේ ලෝකේ හැම දෙයක් පිළිබඳවම කල්පනා කරලා බැලුවාම හේතුවක් නිසා හටගන්න ප්‍රතිඵලයක් මේ ලෝකේ පවතින්නේ කියලා අවබෝධයක් ලබා ගැනීම. ඒකට අපි ව්‍යවහාර කරනවා පටිච්ච සමුප්පන්න ධර්ම. එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදේ කියලා. හේතුඵල ධර්මතාව. බුදුරජාණන් වහන්සේ හැම දෙයක් පිළිබඳවම දැක්ුවේ මේ ලෝකේ පවත්නා සියලු දේවල් හේතුවක ප්‍රතිඵලයක්. ඒ හේතුවක ප්‍රතිඵලයක් වෙනවා වගේම ඵලය නැවතත් තවත් දෙයකට හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා මේ తත්වය හරියට දකින්න කෙනෙකුට අපි හිතන්න පුළුවන් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් ඔහුගේ නුවණ ඔහුගේ ඥානය දියුණු කිරීම තුලින්ම දකින්න පුළුවන් කියලා. නමුත් අර අනිත්‍යතාවය ගැන පමණක් අපි කල්පනා කළොත් කෙනෙකුට අනිත්‍යතාවය පිළිබඳව හරි වැටහීමක් ඇති වෙන්න පැහැදිලි අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. ඔහු තුල විරාගය, નિરાශාව වගේ අදහස් ඒ ಗುಣධර්මයන් ඔහු තුල සම්පූර්ණ වෙලා නැත්නම් අන්න ඒ කොටසටයි පින්වත්නි මෙතෙන්දී අපි සීලය කියලා කියන්නේ. ඒ නිසා ඒ සීලය එහෙම නැත්නම් ගුණය කෙනෙකුගේ වර්ධනය වෙච්ච තරමට තමයි ඔහුගේ ප්‍රඥාව අංග සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා මේ తত্ত্বය ඇති බව සාමාන්‍යයෙන් දැනීමට අපිට කියන්න පුළුවන් කමක් නැහැ ප්‍රතිවේදය කියලා. අපි කවුරුත් දන්නවා ඇත්ත වශයෙන්ම ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. මේ ලෝකේ අනිත්‍යතාවයක් තියෙනවා. වෙනස් වන ස්වභාවයක් තියෙනවා කියලා අපි දන්නවා. නමුත් අපි මේ தত্ত্বය අවබෝධ කරගන්නේ නැහැ. අපිට මේ தত্ত্বය අවබෝධ වෙන්නේ නැත්තේ. එහෙම නැත්නම් ලෝකේ දුකක් පවතිනවායි කියන බව අපි දන්නවා. එය ස්ථිර වශයෙන්ම අවබෝධ වෙන්නේ නැත්තේ අර ඥානය පමණයි අපේ දියුණු වෙන්නේ. ඒ ඥානයත් සමග දියුණු විය යුතු ගුණයන් දියුණුුනේ නැත්නම් මෙහෙම ඒ தත්වයෙන් මිදෙන්න පුළුවන් ශක්තියක් නියම ප්‍රතිවේදයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා නියම ප්‍රතිවේදය ලබා ගැනීමට සත්‍ය අවබෝධ කර ගැනීමට ප්‍රඥාව අංග සම්පූර්ණව තිබෙන්න ඕනේ. ඒ අංග සම්පූර්ණව ප්‍රඥාව තිබෙන්න ඕන කියන එකකින් මෙතෙන්දී අදහස් කළේ ප්‍රඥාව කියන එකෙන් බුදුරජාන් වහන්සේ පැහැදිලිවම මෙතෙන්දි පෙන්නවා සීලය හා ගුණයෙන් පිරි ඥානය හැටියටයි ප්‍රඥාව කියන්නේ. ඒ නිසා ක්‍රමානුකූලව සීලය ඊළඟට ඔහුගේ සිතේ එකඟතාවයේ සමාධිය ඊළඟට තමයි කෙනෙකුට ප්‍රඥාව ලබන්න පුළුවන්. කෙනෙක් හිතන්න පුළුවන් භාවනා කිරීම තුළින් පමණක්ම කෙනෙකුට සත්‍ය අවබෝධය මාර්ගඵල ප්‍රතිවේදේ ලබා ගන්න පුළුවන් කියලා. නමුත් ඒ භාවනාව හිතේ එකඟතාවය ඇති කරගන්නට කෙනෙක් මුලින් ඔහුගේ සීලය, ඔහුගේ ඉන්ද්‍රිය සංවරය ආදී වශයෙන් ආධ්‍යාත්මික ගුණධර්ම වර්ධනයක් ඉතාම අවශ්‍ය වෙනවා. ඒ ගුණධර්ම වර්ධනය කිරීමෙන් තමයි ඔහුට ඊළඟට නියම සත්‍ය ලෝකයේ ඇති తත්වයේ හරියට අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී ප්‍රකාශ කළේ සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවේ ආතාපිනිපකෝ බික්ඛු සෝ ඉමං විජිතේ ජටං මේ ලෝකේ ගැට වලින් ප්‍රශ්න වලින් අවුල් වෙලා තියෙනවා ලෝකේ අපි හැම දිනාටම මේ ප්‍රශ්න තියෙනවා නමුත් මේ ප්‍රශ්න ලියා ගැනීමට ලෝකේ සැනසීමක් සාන්තියක් ලබා ගැනීමට විමුක්තියක් ලබා ගැනීමට නම් කෙනෙක් පළමුවෙන්ම සීලය පිහිටන්ට ඕනේ සීලය කියලා මෙතෙන්දී අදහස් කරන්නේ අර මුලින් සඳහන් කරපු මෛත්‍රී කරුණා දයා වැනි ඒ ආධ්‍යාත්මික ගුණයන්ගෙන් පරිපූර්ණ බව තමයි මෙතෙන්දි සීලය කියලා කියන්නේ. ඒ නිසා ඒ ගුණයන්ගෙන් පරිපූර්ණ පුද්ගලයාට තමයි නියම වශයෙන්ම ඥානය ප්‍රඥාව සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤු ප්‍රඥාව ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ ප්‍රඥාව තුලින් තමයි ඔහුට ජීවිතයේ පිළිබඳව යථා තත්ත්වය අවබෝධ කරගෙන ඒ අපි බලාපොරොත්තු වන බුද්ධ ධර්මයේ ඒ පරම නිෂ්ඨාවට ලං වෙන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ. ඒ නිසා අපි මෙතෙන්දි පැහැදිලිව තේරුම් ගන්න ඕන බුදුරජාන් වහන්සේ පඤ්ඤා කියන වචනයෙන් අදහස් කළේ නුවණ පමණක් නෙමෙයි සාමාන්‍ය ඥානය පමණක් නෙමෙයි ගුණයෙන් පරිපූර්ණ වූ ඥානය කියලා. ඒ නිසා අපි හැමදෙනාම උත්සාහ ගමු ගුණයෙන් පරිපූර්ණ වූ ඒ බුදුරජාන් වහන්සේ විසින් දේශනා කර වදාළ ඒ ශ්‍රේෂ්ඨ ප්‍රඥාව දියුණු කර ගැනීමට උතුම් වූ ප්‍රඥා ජීවිතය සාක්ෂාත් කර ගැනීමට අපි මහන්සි ගමු. ඒ අනුව අපි හැමදෙනාටම ඒ ප්‍රඥා ජීවිතේ සාක්ෂාත් බව හේතු කොටගෙන ඒ බුදුරජාණන් වහන්සේ විසින් උසස් හැටියට වර්ණනා කර වදාළ උතුම් වූ අමා මහ නිවන් සම්පත් ලබා ගැනීමට හේතු වාසනාව ලැබේවා ඔබ ඒ සවන් දුන්නේ මේට වසර දෙකකට පෙර අපවත් වී වදාළ අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන් වහන්සේට උපහාර පිණිස එම ධර්මානුශාසනාව ප්‍රචාරය